සමරතුංග මහත්මයා දරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම හිතන්නේ විදිහට මේ ප්‍රශ්නේ සීලයට ටිකක් සම්බන්ධ ඇති කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස කර්ම රාගය කියන්නේ මොකක්ද ඒකේ විපාක මොනවද කියලා මට චෙත්තක් කියලා දුන්න අධර්ම රාගය අධර්ම රාගය කියන්නේ දැන් ඔන්න අපි හිතමුකෝ දේශය කියන එක ගිහියා තුලවත් පැවිද්දා තුලවත් ඇති වෙන්නට අවශ්‍ය දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා කියන්නේ ඒක ඇත්තටම ඒකෙන් Tamanටවත් ලෝකෙටවත් අර්ථයක් සිද්ධ වෙන්නේ හැබැයි රාගය කියන එක ඊට වඩා වෙනස් රාගය කියන එක තුල තමයි මේ ලෝකය පවතින්නේ ලෝකේ නඩත්තු වෙන්නේ ලෝභය මත, තෘෂ්ණාව මත, රාගය මත, එතකොට ඒ කියන అలවන බන්ධනය කරන ඉන්ද්‍රයන් පිනවන ඉන්ද්‍රයන් උත්තේජනය කරන දේවල් ඒකරාශී කරන අත්පත් කරගන්න නඩත්තු කරගන්න ඒවෙන් යැපෙන ඔය කාරණා මත තමයි මේ ලෝකය පවතින්නේ එතකොට භික්ෂුවක් හැටියට ඒ භික්ෂුව රාගයෙන් වැළකීලා මෛතුන සේවනයෙන් වැළකීලා කටයුතු කරන්න ඕන කියන කියලා ඒක පණවන්න කිසි බාධාවක් නැහැ. මොකද ඒ මූලික ගුණාංගයට අනුගතවයි අවනතවයි මහානකමට අවතීර්ණයි. හැබැයි ගිහියාගේ ප්‍රතිපදාව තුළ ඒ ගිහියා නිවන් දකින්න යන ගමනේදී මෛතුන සේවනයෙන් ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් බැහැර විය යුතුයි කියලා එහෙම පණවන්න පුළුවන් කමක් නැහැ. එතන පණවන්න පුළුවන්කම තියෙන්නේ මේ මූලික විශ්ව පැවැත්මට අදාළ වෙන රාගය, තෘෂ්ණාව, මේක සීමා අතික්‍රාන්ත නොයි එය සීමා සහිත කරගන්න. එය ඒ ලෝක සම්මුති අතික්‍රමණය කරන්නේ නැතුව ලෝක සම්මුතිය ඇතුළත ඉඳගෙන පවත්වා ගන්න. කියන මට්ටමට සීමා කිරීමක් ගැන විතරයි එතන කතා කරන්න පුළුවන් වෙන්නේ ඇතම් කෙනෙක් සම්බන්ධ. දැන් ද්වේෂය සම්බන්ධව එහෙම නැහැ. ගීයාටත් ඇවිද්දාටත් ද්වේෂය අනර්ථකාරී. ඒකෙන් වළකින්න කියලා ඍජුව ඒක පණවන්න පුළුවන්. හැබැයි රාගය කියන එකේදී එහෙම පනවන්න බෑ. ඒ නිසා රාගයේදී ධර්ම රාගය සහ අධර්ම රාගය කියලා දෙකක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ධර්ම රාගය කියලා කියන්නේ ලෝක සම්මුතිය මත ඊළඟට තමන් සමාජ පැවැත්මට අනර්ථයක් නොවන හැටියට ඊළඟට තමන්ගේ තමන් ඇති කරගත්තු සම්මුති වලට අනුව ඒ සම්මුති කියන එක තමන්ට හිතුවක් අරව නෙමෙයි ලෝක සම්මුතියත් එක්කලා යන විදිහට අන්න ඒ වගේ යම් යම් සීමා මායිම් ටිකක් ඇතුලේ තමන් පවත්වාගෙන යනවා නම් ඒ රාගයේ තෘෂ්ණාව එතන ධර්ම රාගයයි. ඒ පරිබාහිරව ඒ රාගය පවත්වනවා නම් ඒක අධර්ම රාගය. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කෙසේ තරුණයෙක් තරුණියක් විවාහ ගිවිස ගන්න. විවාහ ගිවිස ගත්තන් පස්සේ දැන් මේ විවාහ සංස්ථාවේ ප්‍රධාන එක් කොටසක් තමයි ස්ත්‍රී පුරුෂයන් හැටියට කායිකව තෘප්තිමත් වීම. එතකොට එතන රාගයක් ඇති වෙනවා. හැබැයි ඒ රාගය ඔවුන් ලෝක සම්මුතිය මත ලෝක ධර්මයන් අතික්‍රමණය කරන්න නැතිව මව්පියන්ගේ කැමැත්ත මත තම තමන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ කැමැත්ත මත නීත්‍යානුකූලව පවතින සංස්කෘතියට අනුගතව සමාජ පැවැත්මට හානියක් නොවන හැටියට යම් සම්මුතියකට යම් නීතියකට අනුගතව වෙන් කරගත්තු පුද්ගලයෙක් සමග අර සරාගී සම්බන්ධතා පවත්වාගෙන යනවා. නමුත් මනස කියන එක මේ නීති වලට අදාළ වෙන්නේ නැහැ මේ සම්මුති වලට අදාළ වෙන්නේ නැහැ මේ සංස්කෘතියට අදාළ වෙන්නේ නැහැ ඒක අවිචාරවත්ව දකින දකින ස්ත්‍රිය දකින දකින පුරුෂයා එක්ක බැඳෙන්න පුළුවන් ඒ මොකද ඒ සුඛ වේදනාවක් ඉන්ද්‍රිය පිනවීමක් ලැබුවට පස්සේ ඒහා සමාන තව බොහෝ දේවල් වලට අපේ අවධානය යොමු වෙන්න පටන් ගන්නවා පටන් ගන්න එක තවත් විදිහකට වෙනස් විදිහකට තව විදිහකට මේක මේ විදිහට සීමාවකින් තොරව යන්න. එතකොට දැන් අර ධර්මරාගය කියන තැන අපි සීමා සහිත වෙනවා නම් ලෝක සම්මුතිය සීලය කියන තැන අපි සංවර වෙනවා නම් ඒ ගිහියාට සිද්ධ වෙනවා ලෝක සම්මත වශයෙන් වෙන් කරගත්තු ස්ත්‍රිය හෝ පුරුෂයා සමග පමණක් කාමසේවනයේ යෙදමින් ඉන් පරිබාහිර වූ ස්ත්‍රී පුරුෂයන් සමග කාමසේවනයේ යෙදීම අධර්මයක්. ඒක ලෝක ධර්මයන් අතික්‍රමණය කිරීමක්. ඒක සීලය paludu ඒක සමාජ අපවාද වලට හේතු වෙන දෙයක්. ඒක දුගතියට යන්නට හේතුවක්. මේ විදිහේ කරුණුත් එක්ක ඒතනත්ත හැම විටම මනසට අවවාද දෙමින් එතන රැකෙන්නට උත්සාහ කරනවා. හැබැයි මෙහෙම රැකෙන්න උත්සාහ කළාට මනසේ අර ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ තෘෂ්ණාව රාගයට තමන් වහල් වෙන තාක්කල් අරක වළක්වන්න පහසු නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට අර අපි මුලින් කතා කළා වගේ අපේ අරුණ මහත්මයා කතා කළා වගේ මානසික සංවරයකට එනවා ඒ කියන්නේ අමුසැමේ ඇසුර අන්‍යෝන්‍ය වශයෙන් කල්යාණ මිත්‍ර ඇසුරක් පවත්වා ගැනීම ඒ වගේම මානව අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම ධාරක ප්‍රජාව සමාජයට දායාද කිරීම එතකොට මේ මූලික අවශ්‍යතාවයක් සඳහා මේ පැවැත්මක් සඳහායි මෙතන පවත්වා ගන්න කියන තැන අවබෝධ කරගත්තොත් තමයි කෙනෙකුට හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එතන හුදෙක් අර මම අන්නේ ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කරන්නේ මං අධර්ම රාගයට යන්නේ කියලා බල කලයි කියලා මනස ලෑස්ති නැ නවතින්. ඒ නිසා මනස දැනුවත් කරන්න ඕන නැවත නැවත ඇයි ඒව නොකල යුත්තේ? ඒ සහ ඇයි ඒව කරන්න ඕන වෙන්නේ මට? ඇයි ඒව ගැන හිතෙන්නේ මට? ඒ හිතෙන්නේ හැඟීමට වහල් වෙලා නිසා. එතකොට හැඟීමට වහල් වෙලා නෙමෙයි ලෝකේ පැවැත්විත්තේ අවශ්‍යතාවයක් සඳහා. ඒතර මානව සංහතිය ඉදිරියට පවත්වන්න නම් ස්ත්‍රී පුරුෂයන් එකට එකතු වෙන්න ඕන දරුවන් හදන්න ඕන. ඒක සරාගී බවකින් තොරව ඒක පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහානකම තෝරා ගන්නා ජීවිතේ එකක් එතනින් ගුණධම් තුලින් ලෝකේ පවත්වනවා. බිහි බව විවාහ සංස්ථාව තෝරා ගන්නවා නම් එතනින් අඹ අඹසමියන් හැටියට දරුවන් ලෝකයට දායාද කරමින් ලෝකේ පවත්වනවා. එතකොට මේ දෙකම පවත්වාගෙන යන්නට ස්ත්‍රී පුරුෂයන්ගේ එකතු වීමක් අවශ්‍යයි. ඒ එකතු වීම හුදෙක් හැඟීම් වලට වහල් වෙලා තෘෂ්ණාව සීමා අතික්‍රාන්තව ගිහිල්ලා තන්ට වසඟ වීමක් හැටියට නෙමේ නිවන් දකින්නට යන ගමනේදී සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් තෝරාගෙන කායික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා මානසික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා ධාරක ප්‍රජාව සමාජයට දායාද කරනවා සමාජ සහසම්බන්ධතා ගොඩනගා ගන්නවා බිරිඳ සැමියාටත් සැමියා බිරිඳටත් කල්යාණ මිත්‍රයෙක් හැටියට ගුණධම් වඩන්න ඕනෝන්ට උපකාර මේ සමස්තයම තමයි විවාහ සංස්ථාව කියලා ඒ නිසා ඒක හුදු කාමයන්ට වහල් වීමක් කියන එක නෙමෙයි. දැන් ඔය බටහිර ලෝකේ ගත්තාම අපට පේනවා ඒවාෙහි මුල් තැන දීලා තියෙන විවාහ සංස්ථාවට නෙමෙයි. ඒවැ මුල් තැන දෙන්නේ ඉන්ද්‍රිය පිනවීම. මොකද ඒගොල්ලන්ගේ ජීවන පරමාර්ථ බොහොම පටුයි. සතුටින් සුවෙන් ඉන්න. එතකොට සුව විඳින්න පුළුවන් නම් මොන ක්‍රමෙන් හරි ඒක මානව හිමිකමක් හැටියට එය සම්මත කරගන්න. සතුටින් ඉන්න පුළුවන් නම් මොන ක්‍රමෙන් හරි ඒක මානව හිමිකමක්. එතකොට මේ මොන ක්‍රමෙන් හරි කියන තැන ගොඩක් දෙනෙකුට බාධා වෙනවා වගේ පේනවනේ ඒකට නීතියක් දාගන්න. ඊට පස්සේ එහෙම බාධා නොවන හැටියට ඒක කරගන්න පුළුවන් නම් ඒක සමාජ සම්මත කරගන්න. සම්මත කරගෙන එතකොට තමන්ට විවාහ නොවි ඕනනම් කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක න හරියන්නේ නැහැ කියලා තේරෙනවා. එයා අතහැරලා තව කෙනෙක්ට යන්න පුළුවන්. එතකොට මේ ධර්මයත් එක්කලා යන තැනදී එතන නීතිමය ඉඩක් හදාගෙන තියෙනවා. හැබැයි ඒක ධර්මානුකූලව යනකොට තමන්ගේ අධර්ම රාගයට, තමන්ගේ විෂම ලෝභයට, තමන්ගේ සීමා අතික්‍රාන්ත තෘෂ්ණාවට නීතිමය පසුබිමක් හදා ගැනීමක් විතරයි. ඒක කාය වචී සංවරය නෙවෙයි. ඊළඟට සමලිංගික අසුරකට යන්නට ඕන කියලා හිතනොත් ඒකට නීතිමය ඉඩක් හදාගන්න. එතකොට නීතියෙන් ඒක සම්මත ගන්න. නීතියෙන් සම්මත කරගත්තාම ආ දැන් මේක නීතියෙන් සම්මතයිනේ, ඒක සමාජ සම්මතයිනේ, ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට හිතෙන හිතන දේවල් වලට නීති හදාගෙන ඒක සමාජගත කළයි කියලා ඒක සුචරිතයක් වෙන්නේ නැහැ. ඇයි ඒක සුචරිතයක් වෙන්නේ නැත්තේ? මේ අපි අපි යන්නේ කොහාටද? මේ කෙලස් නසන්නට යන ගමන. මනුස්ස මනස උසස් කරගත්ත. එතකොට මේ මනස උසස් නම් ඒ තනත්තාට හිතන්න පුළුවන් වෙන්න ඕන උසස් මානසික තත්ත්වයෙන්. Tamange tanunge යහපත. එතකොට අනුන්ගේ යහපත අනුන්ට යහපතක් නොවන හැටියට සමාජ සම්මුතියක් හදාගන්න. හැබැයි එතකොට Tamanට සිද්ධ වෙනා යහපත. ආත්මාර්ථය කියන්නේ මොකක්ද? ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ගේ මනස කෙලෙසෙන්නේ නැතුව පවත්වාගෙන. ඉතින් එහෙමනම් එතන හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව තමන්ට පුළුවන් වෙන්න ඕන මූලික අවශ්‍යතා මත රැකෙන්න. ඒකයි ආර්ය ප්‍රතිපදාව කියන්නේ. අපි දැන් අර සිව්පස්සේ සම්බන්ධව කතා කළේ ඒකයි. දැන් තමන්ගේ හැඟීම් වලට වහල් වෙනවා ඒ හැඟීම ඉටු කරගන්නට සමාජ සම්මුතිය බාධාවක් නම් නීතිය වෙනස් කරනවා. නීතිය වෙනස් කරලා ඒකට නීතියක් සම්පාදනය. එතකොට ඒක සමාජ සම්මත. සමාජ සම්මත වුණු පමණට අර ආත්ම අනර්ථය නවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා ලෝකේ දේවල් සම්මත වෙච්ච පමණට නෙමෙයි ධර්ම රාගය අධර්ම රාගය තීරණය කරන්නේ අර අවශ්‍යතාවය කියන මූලික ගුණය ඉක්මවා ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙන තැනකට යනවා නම් එතන ඇති වෙන්නේ එක්තරා ක්ලේශයන්ට වසඟුණු ස්වභාවය. ඒ ක්ලේශයන්ට වසඟුණු ස්වභාවය ලෝකයටත් අනර්ථකාරී විදිහට ක්‍රියාත්මක වෙනවා ඒක බරපතල අකුසලයක්. එතකොට අපි හිතමු යම්කිසි කෙනෙක් නීති සම්පාදනය කරගෙන සමාජයේ ඉඩ හදාගෙන අර අධර්ම රාගය පවත්වාගෙන යනවා. අපි හිතමුකෝ යම්කිසි සමාජයක වුණා තමන් විවාහ කරගත්තු බිරිඳ පමණක් නෙමෙයි අන්නේ කාන්තාවොත් කැමතිනම් එයාත් එක්ක ඉන්න පුළුවන් දෙදෙනා කැමතිනම් කියලා සම්මුතියක් හදාගත්තා කියන. තමන් විවාහ වෙත පුරුෂයා විතරක් නෙමෙයි ඕනෝන් කැමතිනම් බෙදා හදාගෙන භුක්ති විඳින්න පුළුවන්. දැන් එහෙම අද කාලෙත් ඉතින් නීති සම්පාදනය නොකලට ඕන තරම් ඔය මේ ක්ලබ් වල අර එහෙමේ ඔය ඕන තරම් තැන්වල ඒවා කෙරෙනවනේ. එතකොට නමුත් ඒවා නීතිගත කරලා නැහැ. එතකොට ඕනනම් යම්කිසි අදූරදර්ශී පාලකයෝ ඉන්න රටක ඕනනම් පුළුවන් මේවා පාර්ලිමේන්තුවට ගෙනහිල්ලා නීතිගත කරගන්න. දැන් පහුගිය කාලෙත් කතා කළේ සමලිංගික ඇසුර කියන එක නීතිගත කරන්න ඕන අපේ රටේත් කියලා. ඒ වගේ සදාචාරයක් ගැන හැඟීමක් නැති, ජාතියක් ගැන හැඟීමක් නැති, දහමක් ගැන හැඟීමක් නැති, manussකමක් ගැන හැඟීමක් නැති පාලකයෝ ඉන්න රටක ඕනනම් අර වගේ ඒවා නීතිගත කරගන්න පුළුවන්. ඒතකොට නීතියෙන් ඒකට ඉඩක් හදාගන්න. හදාගත්තන් පස්සේ දැන් මේක නීතියෙන් වළංගුයි. ඒතකොට එහෙම වෙච්ච පමණට අපේ අධර්ම රාගය ධර්ම රාගයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම විටම සමාජ නීතිය කියන එක එක් දෙයක්. අපි මේට ඉහතදිත් කතා කරලා තියෙනවා. සීලය කියන එකේ එහෙම නැත්නම් හොඳ නරක කියන එකේ මෙනුම් දනු තුනක් තියෙනවා. පළමු මෙනුම් දන්න තමයි හේතුඵල නැමැති විශ්ව ධර්ම න්‍යාය. දෙවන මෙනුම් දන්න තමයි ලෝක සම්මුතිය. තුන්වැනි මෙනුම් මෙනුම් දන්න තමයි Tamanගේ චිත්ත අධිෂ්ඨාන සහ Tamanගේ භූමිකා. එතකොට ලෝක සම්මුතියට අනුව දේවල් අපිට සමහර දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒක ලෝක සම්මුතියට එකඟ වුණාට හේතුඵල වශයෙන් ගත්තාම ඒක බරපතල අනර්ථයක් වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් ඇටියට සමහර රටවල් වල අනක් ඇටියට ගත්තොත් සමහර රටවල් වල දරුවෙක් පිළිසඳ ගත්තාම ඒ දරුවා බිහි වුණොත් අංග විකෘති එහෙම නැත්නම් යම් යම් ප්‍රශ්න කියලා වෛද්‍යවරු හඳුනාගත්තොත් ඊට පස්සේ අම්මා තාත්තා එකඟ නම් අර දරුවා කුසේදිම ඝාතනය කරන්න. දැන් ඒතර අම්මා තාත්තා එකඟ වුණා කියලා ඒකට නීතිය හැදුවයි කියලා අකුසලය නවතින්නේ නැහැ. ඒතර නීතිමය වශයෙන් ඉඩක් තියෙනවා. සමාජ සම්මුතියෙන් ඉඩක් හදාගෙන තියෙනවා. ඒ නිසා නීතියට පටහැනි නැහැ. සමාජ සම්මුතියට ඒ ඒ රටේ සමාජ සම්මුතියට පටහැනි නැහැ. හැබැයි මනුෂ්‍ය ඝාතනය මනුෂ්‍ය ඝාතනයමයි. ඒකේ කිසි අඩුවක් නැතුව අකුසලයේ සිද්ධ වෙනවා. ඒතර මේ අකුසලයේ සිද්ධ වෙන්නේ අර නීතිය මත නෙමෙයි. හේතුව සහ ඵලය. ඊළඟට අපි හිතමු ගිහියෙක් පොය දවසට සිල් සමාදන් වෙලා විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියම කියන මේ සිල් පදේ සමාදන් සමාදන් වෙලා ඔහු ඉර හැරුණාට පස්සේ හවස් කාලේ ආහාර අනුභව කරනවා. එතකොට ඒක වරදක්. ඒක වරදක් වෙන්නේ හේතුඵල න්‍යාය මත නෙමෙයි. එහෙමනම් හේතුඵල න්‍යාය මත ඒක වරදක් වෙනවා නම් වෙනද රැයට කාපුවමත් ඒ මනුස්සයාට අනර්ථයක් වෙන්න ඕන. සීලයට හානියක් වෙන්න ඕන. අකුසලයක් සිද්ධ වෙන්න. වෙනද රැයට කෑවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට ඒ දවසේ රැයට කෑවයි කියලත් රටේ නීතියෙන් ඔහුට දඬුවම් කරන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒක වරදක් වෙන්නේ ලෝක සම්මුතිය මතත් නෙමෙයි රටේ නීතිය මතත් නෙමෙයි හේතුඵලය මතත් නෙමෙයි ඒක වරදක් වෙන්නේ Taman එදා අදිෂ්ඨානයක් ඇති කරගත්තා මම අද විකාල භෝජනය කරන්න නැහැ කියලා. එතකොට ඒ අදිෂ්ඨානෙහි පිහිටා සිටින්න බැරිවීම අදිෂ්ඨාන ශක්තිය නැති බව. එතකොට ඒක නිවන් මාර්ගට බාධාවක්. නිවන් මාර්ගට අදිෂ්ඨානය කියන්නේ පාරමිතාවක්. තමන්ගේ තනුන්ගේ යහපත වෙනස යම් ස්ථාවරයක පිහිටා සිටින්නට තමන්ගේ හිත සවිමත් වෙන්නට. ඒ හයිය නැතිනම් ඒකේ තේරුම ඒ තනත්තා ටිකෙන් ටික දියාරු වෙලා යනවා. එතකොට ඒ සඳහා අර මූලික ශික්ෂණය අපට උදව් වෙනවා. සංවරය උදව් වෙනවා. ඒ ශික්ෂණය සංවරය මත තමන්ට පිහිටන්න බැරි වුණොත් ඒ තනත්තාගේ සීලය දියාරු වෙනවා. සීලය දියාරු වුණාම එතනින් එහා කිසිදු ගුණයක් ඒ තනත්තට වඩන්න බෑ. එතකොට ඒකේ තනත්තට අනර්ථයක්. ඒ අනර්ථය තීරණය වෙන්නේ රැයට කෑමයි කියන එකෙන් නෙමෙයි. ඒක හේතුඵලයේ අනුව ගත්තන් පස්සේ රාත්‍රියට ආහාර ටිකක් ගන්නවා කියන්නේ කය පවත්ව ගන්න නිසා ඒක අකුසලයක් නෙමෙයි. රටේ ලෝකේ නීති අනුව ගත්තන් පස්සේ රැයට කනවයි කියන එක අපරාධයක් වරදක් නෙමෙයි. හැබැයි සිල් සමාදන් වෙච්ච දවසට රැයට කන එක ඒක සුදුසු නැහැ. ඒක සුදුසු නැති වෙන්නේ තමන්ගේ භූමිකාවමත්. තමන්ගේ අදිෂ්ඨානයමත්. මෙන්න මේ විදිහට ලෝකයේ හොඳ නරක සුචරිතය දුස්චරිතය යහපත අයහපත කල යුත්ත නොකල යුත්ත තීරණය කරන ප්‍රධාන බිනුම් දනු තුනක් තියෙනවා පළවෙනි එක හේතුඵල සංඛ්‍යාත විශ්ව ධර්ම න්‍යාය ඒකට ආගම් ભેද නැහැ ලෝක රටේ සම්මුති නැහැ තමන් මම ඒක අවංකවයි කළේ මම ඒක සතුටිනුයි කළේ ඒක තමතර මොකුත් අදාළ නැහැ අදාළ හේතුව ජනිත වුණා නම් අදාළ ඵලය ඒකට අනුව ලැබෙනවා. ඒතර දෙවෙනි එක තමයි රටක හෝ පුද්ගල කණ්ඩායමක සම්මුතිය නීතිය තුන්වෙනි එක තමයි තමන්ගේ පුද්ගලික අදිෂ්ඨාන සහ තමන්ගේ භූමිකාව එතකොට මේ කරුණු තුන අනුව අපි සංවර වෙන්නට ඕනේ ඒ කාරණා තුන අනුව යහපත් වූ කරුණු ඒවා ඔය කරුණු තුනට අනුගතව තමන්ගේ රාගය නඩත්තු කරගන්න පුළුවන් නම් ඒකට කියනවා ධර්ම රාගයයි කියලා ඔය කර්ම තුන අතික්‍රමණය කරපු තැන ඒකට කියනවා අධර්ම රාගය එතකොට අධර්ම රාගයට යම්කිසි කෙනෙක් පැමිණෙනවා ඒක හේතුඵල ධර්ම න්‍යාය විශ්ව ධර්ම න්‍යාය ඉක්මෝ යනවා නම් ඒක සාංශාරික වශයෙන් බරපතල අකුසල කර්මයක්. ඒක දුගතිය උපදින්න, නිරය උපදින්න, ප්‍රතිසන්දි වශයෙන් සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් බරපතල හානි ලබන හානි සිද්ධ වෙන්නට හේතු වෙනවා ඒ තමන්ගේ අධර්ම රාගයේ විශ්ව ධර්මයේ ඉක්මවා යන මට්ටමකට ආවන. ඒක ලෝක ධර්මයේ ඉක්මවා යන මට්ටමකට ආවන සමාජ අපවාද ලබන්න සිද්ධ වෙනවා, දඬුවම් විඳින්න සිද්ධ වෙනවා, හිරේ යන්න සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. සමාජ සම්මුතිය රටේ නීතිය ඉක්මවා යන මට්ටමට අධර්ම රාගයේ ක්‍රියාත්මක වුණා. එතකොට ඒක තමන්ගේ පෞද්ගලික චිත්තාදිෂ්ඨානය තමන්ගේ භූමිකාව පරයා යන මට්ටමකට ආවනම් තමන්ගේ ප්‍රතිපත්තිය දියාරු වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම ඒක ලෝක ධර්මයේ වශයෙන් බරපතල හානියක් වෙන්නට පුළුවන්. මොකද දැන් අපි හිතමු පැවිද්දෙක් හැටියට අපි ප්‍රතිඥා දීලා තියෙනවා. ප්‍රතිඥා දුන්නා කියලා කියන්නේ මේ සියලු දෙනා කැඳවලා මම අද ඉඳලා මහාන දම් පුරනවා කියන එක නෙමෙයි මේ සිවුර දරාගෙන සිටීමම ලෝකයට දෙන ප්‍රතිඥාව. මම පැවිද්දෙක් කියන. ඒතර මේ සිරුර දකිනකොට අනිත් අය විශ්වාස කරනවා මේ හාමුදුරු නමක් කියලා. එතකොට ඒ ඒ හාමුදුරු නමක් කියන විශ්වාසය අනුවයි අනිත් අය අපට සංග්‍රහ කරන්නේ. එතකොට අපි ඒ ඒකත් එක්කලා බැඳී සිටින ඒ ශ්‍රමණ ධර්මයන්හි පිහිටන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං අරවා දන්නේ නැහැ මේවා දන්නේ නැහැ මං ඒක අහලත් නැහැ එහෙම කියලා නිදහසට කාරණයක් නැහැ රටක නීතියක් පැනවීමෙන් පස්සේ ඒ නීතිය මම දැනගෙන හිටියේ නැහැ කියලා ලිහිල් කරන්නේ රටකට ඇතුල් වෙනකොට ආ ඒ රටේ නීතිය මම දන්නේ නැහැ ඒ දන්නේ නැහැ කියලා හරියන්නේ ඒ රටේ නීතිය දන්නවා කියන ස්වභාවය උපකල්පනය කරලයි දඬුවම් නියම කරන්නේ අන්න ඒ වගේ මහානකමට එනවා නම් මම මේ මහානකමේ දිගප්පල්ලක් දන්නේ මේකට අදාළ නීති රීති දන්නේ නැහැ මේකට අදාළ සිල්පද දන්නේ එහෙම කියන්න පැවිද්දෙකුට අයිතියක් නැහැ ඊළඟට මම මහාන වුණා වුණාට මට ඕන විදිහට තමයි මං කෙස්වවන්නේ මට ඕන විදිහටයි සිවුරු පෙරවන්නේ ඒක මගේ මානව හිමිකම මගේ මානව අයිතිවාසිකම මට ඕන දේ මං කියනොත් ඒ කාටවත් වැඩක් නැහැ එහෙම කරන්න එහෙනම් ඉතින් සිවුර කඩවල පැත්තකට තියලා ගෙදර ගිහිල්ලා ඒවා කරගන්න ඕනේ සිවුර දරාගෙන පැවිද්දෙක් හැටියට ලෝකයේ තුල පෙනී සිටිනවා නම් උන්වහන්සේ එක එක්කෙනා ළඟට ගිහිල්ලා ප්‍රතිඥා දුන්නේ නැතුවට ඒ සිවුර දරාගෙන සිටීමම ලෝකයට ප්‍රතිඥාව ශ්‍රමණේකට අදාළ භූමිකාව තුල මම ඉන්නවා කියන ප්‍රතිඥා. ඒතර ඒ ප්‍රතිඥාව ලෝකෙට දෙමින් ඒ ප්‍රතිඥාව නිසා ලැබෙන සිව්පස පරිභෝජනය කරමින් ඒ ප්‍රතිඥාවට පටහැනි දෙයක් කරනවා නම් ඒක ලෝක සම්මුතියට එකඟ වුණත් මානව හිමිකම් වලට හරි ගියා වුණත් ඒක විශ්ව ධර්ම න්‍යායට පටහැනි. ඒ නිසා සමහර දේවල් තියෙනවා ඒක ආයක මගේ පෞද්ගලික අදිෂ්ඨානයනේ ඒක ප්‍රශ්නයක් නෑ. මම ඉතින් ඒක පස්සේ පුළුවන් වෙලාවට හදා ගන්නවා. එහෙම කියලා ලිහිල් කරන්න පුළුවන් පෞද්ගලික සම්මුති තියෙනවා. පෞද්ගලික අදිෂ්ඨාන තියෙනවා. එහෙම ලිහිල් කරන්න බැරි අවස්ථා තියෙනවා ඒව තමයි Tamange පුද්ගලික නිගමන වුණාට ඒක භූමිකාවක් බවට පත් වෙලා දැන් උදාහරණයක් හැටියට ජනාධිපතිවරණයට ඉල්ලන්න ඕන කියලා කෙනෙක් තීරණය කරනවා. ඒක තමගේ පුද්ගලික නිගමනය. හැබැයි ජනාධිපති හැටියට ප්‍රතිඥා දුන්නාට පස්සේ ඒක පුද්ගලික තීරණයක් නෙමෙයි ඒක සමාජමය වශයෙන් භූමිකාවක් බවට පත් වෙනවා ඊට පස්සේ මට ඕන නම් මම මේවා කරනවා බැරි නම් නිකන් ඉන්නවා එහෙම හරියන්නේ ඊට පස්සේ ඔහුට වගකීමක් පැවරෙනවා විශ්ව ධර්ම න්‍යාය මත ඊට පස්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට දැන් අපි හිතමු විවාහ වෙනවා විවාහ වෙලා ඒගොල්ලෝ දරුවෙක් හදනවා එතකොට ඒ දරුවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවෙක් හදන්න මේ අහම්බෙන් ලැබුණේ ඒ නිසා අපිට කරන්න දෙයක් නැහැ එහෙම හරියන්නේ නැහැ ඒගොල්ලන්ගේ වගකීම සහිතයි ඒක. එතකොට ඒක පුද්ගලික කාරණයක් වුණාට දරුවා ලැබුණාට පස්සේ ඒක භූමිකාවක් බවට පත්. එතන මාතෘ පිටෘ භූමිකාව. ඒක පරයා කටයුතු කරන්න එයාට අයිතියක් නැහැ. ඊළඟට Tamanට එහෙනම් ඉතින් අපිට පුද්ගලිකව නම් අපි එකට වග කියනවා එහෙනම් අපි දරුවා හැදුනා වගේ අපි දරුවා නැති කර. එහෙම අයිතියකුත් නැහැ. මේ විදිහට මේ විශ්ව ධර්ම න්‍යාය සමාජ සම්මුති ඊළඟට පුද්ගලික අදිෂ්ඨාන සහ භූමිකා මේවා සියල්ලක් එකට බද්ධ වෙලා පවතින. ඒ නිසා ඒවා පොඩි පොඩි තැන් වලින් වෙන් කරගන්න පුළුවන් තැනුත් කලාතුරකින් තියෙන්න පුළුවන් බහුලව මේවා එකට ඒකාබද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා ධර්ම රාගය අධර්ම රාගය අපි තීරණය කරන්න වෙන්නේ ඔන්න ඔය මූලික මිනුම් දණු තුනත් එක්කලා. ඒතර මේ මිනුම් දණු තුනෙන් වඩාම බරපතල කාරණය තමයි විශ්ව ධර්ම න්‍යාය පරයා කටයුතු කිරීම. ඒකෙදි අනිවාර්යෙන් ඒවා තමයි අකුසල් කියන මට්ටමින් අල්ප සාවද්ද හෝ මහා සාවද්ද කියන ස්වභාවයෙන් හඳුනා ගන්නට වෙන්නේ. ඒ නිසා ඒ අධර්ම රාගයේ විපාකය කොච්චරද කියන එක තීරණය කරන්න වෙන්නේ තමන්ගේ මනසට එයින් වෙච්ච හානියක් ලෝකයට එයින් වෙච්ච හානියක් මත තමයි තීරණය කරන්න වෙන්නේ. ඒක ප්‍රතිඵලය කොච්චර බරපතල වෙනවද කියන එක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සාදු සාදු. තාම පැහැදිලිව ස්වාමීන් වහන්සේට තේරුම් කරා. ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.